පෙරවන් සරණයි හැම දිනාටම අද දවසෙත් අපේ සහ සම්බන්ධ වෙන ගෞරවනීය ස්වාමීන් වහන්සේලා බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන හැම දිනාටම පෙරවන් සරණ ප්‍රාර්ථනා කරමින් සොපුරුදු පරිදි අපි සෙනසුරාදා සවස් භාගයේ කෙරෙන ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. පසුගිය සති 6ක් මුළුල්ලෙම අපි කතා කළේ බෝධිපාක්ෂික ධර්මවල කරුණු දෙකක් පිළිබඳව අපි හිදි සිහිපත් කළා බෝධිපාක්ෂික ධර්ම 37ක් ධර්ම වශයෙන් නැත්නම් කරුණු වශයෙන් දැක්ුවට එහි පරමාර්ථ ධර්ම වශයෙන් තියෙන කාරණා 14යි ඒකට හේතුව තමයි සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ධර්ම පහ බහුලව අවස්ථා ගණනාවක යෙදෙන නිසා. ඉතින් ඒන් වීර්ය තමයි වඩාත් වැඩිපුරම අවස්ථා ගණනක යෙදෙන්නේ අවස්ථා 9ක යෙදෙනවා. ඒ නිසා අපි වීර්ය පිළිබඳව මුලින්ම සාකච්ඡා කළා. ඊළඟට දෙවනුවට සති චෛතසිකය බහුල වේදෙන්නේ. ඒ කියන්නේ අවස්ථා 8ක යෙදෙනවා. ඒ සති චෛතසිකයේ අවස්ථා 8ක යෙදෙන්නේ ඇයිද? ඒ සති චෛතසිකේ විවිධ ගුණාංග පිළිබඳව අපි පසුගිය සති කීපයක්ම කතා බහ කළා. ඒ ඒ සතිය පිළිබඳව අපි කතා කරපු සාකච්ඡාව පසුගිය සෙනසුරාදාට පෙර සෙනසුරාදා දවසේ අපි නිමා කළා. පසුගිය සෙනසුරාදා අපිට ධර්ම සාකච්ඡාව කරන්න අවකාශ ලැබුණේ නැහැ. එතකොට නැවත වරක් අපි මේ සෙනසුරාදා දිනේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නේ ඊළඟ මාත්‍රකාව ඒකග්ගතා චෛතසිකය. ඒකට ඒකග්ගතා චෛතසිකය අවස්ථා හතරක යෙදෙනවා මේ බෝධිපාක්ෂික ධර්ම හැටියට. එතකොට අද දවසේ අපි මේ පිළිබඳව කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ඒකාග්‍රතා චෛතසික ඉන්ද්‍රිය ධර්මයක් හැටියට ඒ වගේම බල ධර්මයක් හැටියට බොජ්ජංග ධර්මයක් හැටියට සහ මාර්ගාංග ධර්මයක් හැටියට කියන මේ අවස්ථා තුනකදී අවස්ථා හතරකදී ඒකග්ගතා චෛතසිකයේ බෝධිපාක්ෂික ධර්මයක් හැටියට ක්‍රියාත්මක වෙනවා. එතකොට දැන් මේ අවස්ථා හතර පිළිබඳව කතා කරන්නට පෙර අපි පැහැදිලි කරගන්නට ඕන ඒකග්ගතා කියලා කියන්නේ කොමක්ද කියලා. ඒකාග්‍රතාවය තමයි සමාධි කියන නමිනුත් හඳුන්වන්නේ. දැන් මේ පිළිබඳව සමහර කෙනෙකුට තියෙන යම් වැරදි අදහසක් පිළිබඳව අපේ රේරුකාණේ මහානායක හඳුරෝ ඉතාම හොඳ පැහැදිලි කිරීමක් කරනවා. අභිධර්මයේ මූලික කරුණු කියන පොතේ අභිධර්මයේ මූලික කරුණු පොතේ තමයි මේ චිත්තචෛසික රූප ධර්මයන් ඉතාම සියුම් විදිහට උන්වහන්සේ පැහැදිලි කිරීම කරන්නේ. ඒ නිසා අපි මුලින්ම උන්වහන්සේ විසින් එහි කරන පැහැදිලි කිරීමේ එක පොඩි කොටසක් මට හිතුණා ඒක මූලික වශයෙන් වෙනතුන්ට පැහැදිලි කරලා දීලා ඊට පස්සේ අපි මේ බෝධිපාක්ෂික කතාවට යොමු වීම වඩා යෝග්‍යයි කියලා. උන්වහන්සේ සිහිපත් කරන යම්කිසි අරමුණක් ගන්නා වූ සිත ඒ අරමුණෙහි ගත හැකි ආකාර සියයක් වේ නම් ඉන් 99ක් හැර එක් ආකාරයක්ගෙන ඒ ආකාරයේ පිහිටා ඒ අරමුණ ගත යුතුය. එක් සිතකට එක්වරකදී එක ආරම්මණයක් එක් ආකාරයකින්ම මිස අනේකාකාරයෙන් නොගත හැකිය. අනේකාකාරයෙන් ගන්නට ගියහොත් එක් ආකාරයකින්වත් අරමුණ හසු නොවන්නේ. එබැවින් සෑම සිතම තමන් ගන්නා ආරම්මණයේ ඇති අනේකාකාරයන් හැර එක් ආකාරයක පිහිටා එක් ආකාරයකින් අරමුණ ගන්නේ. සිතෙහි ඇත්තා වූ ඒ ආරම්මණය එක් ආකාරයක පිහිටන ස්වභාවය ඒකග්ගතාවය. එය සිතින් අන්‍ය වූ ධර්මයක් බැවින් චෛතසිකයයි කියනු ලැබේ. සෑම අරමුණකම අනේකාකාර ඇති බැවින් මේ චෛතසිකය නැතිව සිතකට නූපදිය හැකිය. එබැවින් මෙය ਸਰව චිත්ත සාධාරණයි. එකම අරමුණක ගත හැකි නොඑක ආකාර තිබීම අරමුණ ගන්නා සිතට බාධාවකි. සෑම සිතකම ඒකග්ගතාව උවමනාවන්නේ ඒ නිසායි. දැන් ඒකග්ගතා කියන චෛතසිකය සබ්බචිත්ත සාධාරණ චෛතසිකයක්. ඒ කියන්නේ සෑම සිතකම අනිවාර්යයෙන් යෙදෙන චෛතසිකයක්. ඒ කියන්නේ කුසල් සිතේ, අකුසල් සිතේ, විපාක සිතේ, ක්‍රියා සිතේ මේ හැම සිතකම අනිවාර්යයෙන් යෙදෙනවා. ඇයි එහෙම යෙදෙන්නේ? සිත කියන්නේ අරමුණු අරමුණක් ගනිමින් තමයි සිත් පහළ වෙන්නේ. කියන්නේ බාහිර අරමුණක් හෝ එහෙම නැත්නම් කලින් ඒ අරමුණක් පිළිබඳව ඇති වුණු යම්කිසි මානසික කාරණයක් යම් සිතක් අරමුණු කරමින් චෛතසිකයක් අරමුණු කරමින් එහෙම නැත්නම් වේදනාවක් අරමුණු කරමින් මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ කවර කාරණයක් හෝ අරමුණු කොටගෙන සිත් ඇති වෙන්නට පුළුවන්. එතකොට මේ සෑම සිතක්ම අරමුණක් ගනිමින් තමයි පහළ වෙන්නේ. අරමුණක් ගන්නේ නැතුව පහළ වෙන්න පුළුවන් කමක් නැහැ. අරමුණ ගන්නකොට ඒ අරමුණෙහි ගත හැකි විවිධ ආකාර තියෙනවා. අපි මීට පෙරත් මේ පිළිබඳව සමහර අවස්ථාවලදී කතා බහ කළා. උදාහරණයක් හැටියට ගත්තොත් අපි පුංචි කාලේ ඉස්කෝලේ යනකොට සමහර විට චිත්‍ර අඳින්නට උගන්වන ගුරුවරයා කොමක් හෝ භාණ්ඩ කීපයක් මේසෙ උඩ තියලා අපි ඉන්න තැනට පෙනෙන ආකාරයෙන් ඒක අඳින්න කියලා කියනවා. එතකොට දැන් පන්තියේ ළමයි 25 දෙනෙක් ඉන්නවා නම් ඒ 25 දෙනා 25 ආකාරයකින් මේ පින්තූරය අඳින්න පුළුවන්. ඇයි ඒ? Taman ඉන්න තැනට පේන විදිහත් එක්ක. දකුණු පැත්තෙන් බැලුවොත් එක විදිහකට වම් පැත්තෙන් බැලුවොත් එක විදිහකට ඉදිරිපසින් බැලුවොත් පසුපසින් බැලුවොත් උඩින් බැලුවොත් යටින් බැලුවොත් මෙහෙම එකම අරමුණක ගන්න පුළුවන් විදි සිය ගණනක් ඒවා තවත් සියුම් කළොත් දහස් ගණනක් තවත් සියුම් කළොත් ලක්ෂ ගණනක් පේන්නට පුළුවන්. එතකොට මේ සෑම විදියකින්ම එක හිතකින් ගන්න බෑ එක හිතකින් ගන්න පුළුවන් එක විදිහකින් විතරයි. එතකොට අන්නේ අර විවිධ ස්වરૂපයන් අතහැරලා එක්තරා ක්‍රමයකින් ගන්න ගතිය. එතකොට එහෙම එක්තරා ක්‍රමයකින් ගන්න තු විවිධ ක්‍රම වලට ගන්න ගියොත් එහෙම එක ක්‍රමයකින්වත් ගන්න බෑ. නායක හඳුරෝ දැන් බෝධිපාක්ෂික ධර්ම විස්තරයේදී ඒ ග්‍රන්ථයේදී ඒ පිළිබඳව තව හොඳ උදාහරණයක් දක්වනවා චිත්‍රයක් අඳිනකොට මිනිස් රූපයක් අඳින ශිල්පියෙකුට ඒ මිනිස් රූපේ යම්කිසි එක්තරා හැඩයකට තමයි ඒක අඳින්න එතකොට හැඩතල සිය ගණනකට අඳින්න පුළුවන් වුණාට එකවරකට අඳින්න පුළුවන් එක හැඩයක්. එතකොට මේ හැම හැඩයක්ම නියෝජනය කරලා අඳින්න ගියොත් එහෙම ඒක අඳින්න පුළුවන් කමක් නැහැ. අන්න ඒ වගේ තමයි එකවරකට එක සිතකින් ගන්න පුළුවන් වෙන්නේ අරමුණක එක්තරා ස්වરૂපයක් පමණයි. එතකොට සෑම සිතක්ම අරමුණු ගනිමින් පහළ වෙන නිසා සෑම සිතකම අනිවාර්යෙන් ඒ ආරම්භණයෙහි එක්තරා ස්වરૂපයක් පමණක් ගන්නා ගුණයක් තිබිය යුතුයි. අන්න ඒ ගුණය තමයි මේ ඒකග්ගතා කියලා කියන්නේ. ඒතර ඒ ගුණය සෑම සිතකම තිබිය යුතු නිසා මේක සම්බචිත්ත සාධාරණ චෛතසිකයක් කියලා හඳුන්වනවා. දැන් වැදගත්ම කාරණේ ඊළඟට නායක හඳුරු කියනවා. නානා ආරම්මණයන් කරා නොගොස් එක ආරමුණක පිහිටන ස්වභාවයේ ඒකග්ගතාවයයි ගැනීම නොසුදුසුය. දැන් හුඟක් දෙනා සමාධිය කියලා කිව්ව ගමන් හඳුනාගන්නේ විවිධ අරමුණු වලට යන්නේ නැතිව සෑම සිතකින්ම එක අරමුණක් ගන්න ගතිය තමයි සමාධිය කියලා හුඟක් දෙනා හඳුනගන්නේ. නායක හඳුරු කියන්නේ එහෙම තේරුම් ගැනීම නිවැරදි නෑ. ඒක වැරදි. එතකොට එහෙනම් කොහොමද තේරුම් ගන්න ඕන? එක් අරමුණක් ගැනීමේදී එය හා සම්බන්ධයක් නැති දුර තිබෙන අරමුණු වලින් ඒ ගැනීමට වන බාධාවක් නැති නිසා නානාරම්මණයන් කරා නොගොස් එක අරමුණක පිහිටුවීමට 아무තු ධර්මයක් සිතට නොවමනාය. මේ බොහෝ දෙනා වරදවා තේරුම් කරගෙන තිබෙන කරුණකි. සමාධිය යනද ඒකාග්‍රතාවයට නමකි. මහත්ගත ලෝකෝත්තර චිත්තයන්හි සමාධිය බලවත්. කාමාවචර සමාධිය දුබලයි. උද්දච්ච සහගත සිතේ සමාධිය වඩාත් දුර්වලයි. එතකොට නායකහඳුර මෙතන පැහැදිලි කරනවා නානා ආරම්මණයන් කරා නොගොස් එක ආරමුණක පිහිටන ස්වභාවයේ ඒකාග්‍රතාවය කියලා විස්තර කරනවා නම් ඒක සුදුසු නෑ. එහෙනම් කොහොමද විස්තර කළ යුත්තේ? එක් ආරමුණක නානා ස්වરૂපයන් නොගෙන එක් ස්වરૂපයකින් පමණක් අරමුණ ගන්නා ගතිය ඒකාග්‍රතාවයයි. දැන් මේක දෙකක්. දැන් අපි මේක පෙරත් පැහැදිලි කරලා තියෙනවා අපේ සිත අතිශය වේගවත්ව ඇති වෙලා නැති වෙනවා. එතකොට අසුරසනක් ගන්න වේලාවකදී සිත් කෝටි ලක්ෂයක් පමණ ඇතිව නැති වෙන බව ධර්මයේ පැහැදිලි කරනවා. එතකොට දැන් එක් සිතකින් එක අරමුණක් ගන්නවා, තවත් සිතකින් තවත් අරමුණක් ගන්නවා, තවත් සිතකින් තවත් අරමුණක් ගන්නවා. එහෙම විවිධ අරමුණු ගැනීමේ හැකියාව සිතට තියෙනවා. දැන් බොහෝ දෙනා සමාධිය කියලා හඳුනාගන්නේ එහෙම විවිධ අරමුණු කරා නොගොස් එකම අරමුණ නැවත නැවත ගන්නා ගතිය තමයි සමාධිය කියන්නේ කියලා ඇතැම් අය හඟිනවා. එහෙම හැඟීම, එහෙම සිතීම නිවැරදි නැහැ කියන එකයි කියන්නේ. එහෙනම් කොහොමද ඒකාගතාවේ හඳුනාගත්තේ? අර විවිධ අරමුණු වලට යන්නේ කියන එක නෙමෙයි. එක අරමුණක් ගන්න අවස්ථාවේ දැන් එක් සිතකින් ගන්න එක් අරමුණක් තියෙනවනේ ඒ අරමුණෙහි ගත හැකි විවිධ ස්වરૂපයන් අතහැරලා එක් ස්වરૂපයකින් පමණක් අරමුණ ගන්නා ගතිය ඒකාගතයි. එතකොට ඒකට සමාධිය කියලත් කියනවා. එතකොට ලෝකෝත් කාමාවචර සිත්වල ඒකාග්‍රතාවේ දුර්වලයි. අර උද්දච්ච සහගත සිතේ ගොඩක්ම දුර්වලයි. කාමාවචර සිත්වල ඒකාග්‍ර මේ උද්දච්ච සහගත සිත හැරෙන්නට අනිත් සිත්වල යම් පමණකට ඒකාග්‍රතාවය තියෙනවා. ඊළඟට රූපාවචර සහ අරූපාවචර සිත්වල එක වඩා ඒකාග්‍රතාවය බලවත්. ඒ නිසා ඒවා ප්‍රබල සමාධි අවස්ථා හැටියට හඳුන්වනවා. දැන් අර ගොඩක් දෙනා කියන කාරණය සම්බන්ධ වෙන තැනක් තියෙනවා. ඒ මොකක්ද? අර නානා ආරම්මණයන් කරා නොගොස් එකම අරමුණෙහි පිහිටන ගතිය කියන ගුණය එන්නේ ධානයේදී. ඒ කියන්නේ දැන් සමාධියේ තියෙන්නේ එකම අරමුණෙහි විවිධ ස්වરૂප ගන්න නැතිව එක් ස්වરૂපයකින් ගන්නා ගතිය. ඒක තමයි සමාධිය. ඒක තමයි ඒකාග්‍රතාවය. ඒ ඒකාග්‍රතාවය යම්කිසි කෙනෙකුට අදිඨාන උට්ඨාන ආවජන සමාපජන පච්චවෙක්කන කියන මේ ක්‍රමවලට පුරුදු කළාම පුළුවන්කම තියෙනවා අර එක්සිතකින් එක් අරමුණක එක් ස්වરૂපයක් ගත්තනම් ඊළඟ සිතෙනොත් ඒ අරමුණෙහි ඒ ස්වરૂපයම ගන්නවා ඊළඟ සිතෙනොත් ඒ අරමුණෙහි ඒ ස්වરૂපයම ගන්නවා දැන් අනිත් වෙලාවට එකම අරමුණෙහි වුණත් වෙනත් ස්වરૂපයන් ගන්නවා වෙනත් ස්වરૂපයන් වෙනත් වෙනත් ස්වરૂපයන් ගන්න පුළුවන් වෙනත් වෙනත් සිත්වලින්. ඒතර මේ හැම සිතකම ඒ Taman ගන්නා ස්වરૂපය ගන්න අවශ්‍ය ඒකාග්‍රතාවයක් තියෙනවා. හැබැයි ඒක සමා ඒ ඒ සමාධිය ධාන මට්ටමට ප්‍රගුණ කළාම ධානයෙන් කරන්නේ අර එක්කරමුණක එක් ස්වરૂපයක් ගත්තා නම් ඊළඟ සිතෙනුත් ඒ අරමුණෙහි ඒ ස්වરૂපයම පවණක් ගන්න. වෙනත් ස්වરૂපයක් ගන්නෙත් නැහැ වෙනත් අරමුණක් ගන්නෙත්. ඊළඟට දෙවැනි සිතෙන් තුන්වැනි සිතෙන් හතරවෙනි සිතෙන් පස්වෙනි සිතෙන් මේ විදිහට සිත් බොහෝ ගණනකින් අදිෂ්ඨාන කරගෙන තියෙන තාක්කල් තමන්ගේ අදිෂ්ඨානය විනාඩි 10ක්ද විනාඩි 15ක්ද පැයක්ද පැය දෙකක්ද ඒ අදිෂ්ඨාන කරලා තියෙන තාක්කල් අර අරමුණෙහි අර ස්වરૂපයෙන්ම පමණක් නැවත නැවත ඒ අරමුණ ගනිමින් සිත් පහළ එතකොට වෙනත් අරමුණකට යන්නෙත් නැහැ. ඒ අරමුණෙහිම වෙනත් ස්වરૂපයකට යන්නෙත් නැහැ. අන්නේ මට්ටමට සිත පිහිටුවීම තමයි ධානයේදී සිද්ධ වෙන්නේ. එතකොට හැම විටම සමාධිය ධාන කියන ගුණයෙන් යුක්ත නැහැ. ධාන කියන ගුණය වෙනම ප්‍රගුණ කරන්නට ඕන අර පංච වශීතාවේ. එතකොට ඒ වශී කරගත්තාම තමයි පුළුවන්කම තියෙන අර මට්ටමට යන්න. එහෙම නැත්නම් සමාධියේ ස්වરૂපය තමයි එක අරමුණක එක් ස්වરૂපයක් පමණ ගන්නගන්නේ. දැන් ඇත්තටම එක්තරා කාලයක් මටත් මේ පිළිබඳව යම් යම් ගැටලු තිබුණා. මොකද බුදුරජාණන් වහන්සේ සම්බන්ධව පැහැදිලි කරනකොට දක්වනවා තථාගතයන් වහන්සේ අචල සමාධියෙන් යුක්තයි. ඒ කියන්නේ උන්වහන්සේගේ සමාධිය වෙනස් වෙන්නෙම නැහැ. දැන් සමාධිය කියන්නේ වෙනත් වෙනත් අරමුණු කරා නොගිහින් එකම අරමුණ ගන්නා ගතිය නම් කිසි කෙනෙකුට අචල සමාධිය පවත්වන්න පුළුවන් කමක් නැහැ හැම විටම. ඒ කියන්නේ වෙලින් වෙලින් අරමුණු වලට යන්නේ නැතිව එකම අරමුණක් ගන්නා ගතිය නම් සමාධිය කියන්නේ තථාගතයන් වහන්සේට එකම අරමුණක් ගනිමින් හැම වැඩේම කරන්න බෑනේ. එතකොට වෙනත් වෙනත් අරමුණු කරා නොගෙහින් එකම අරමුණක් ගන්නේ ධානයේදී පමණයි. ඒ නිසා ධාන සිතෙහි විදර්ශනා කරන්න බෑ. ධාන සිතෙහිදී එක අරමුණේ එකම ස්වરૂපේ ගන්න. එතකොට ඒකේ හේතුඵල සම්බන්ධතාවය, ඒකේ වෙනත් වෙනත් ගුණාංග මතු කරන්න බෑ. විදර්ශනාවට විවිධ පැතිවලින් ඒ දිහා බලන්න පුළුවන් වෙනවා. හේතුඵල සම්බන්ධතාවය, ඒ නාම රූප ධර්මයන්ගේ අනන්‍ය ලක්ෂණ, පොදු ලක්ෂණ, එහි පවතින ස්කන්ධ ධාතු ආයතන බෙදා බලන්නට, ඊළඟට පරමාර්ථ වශයෙන් බෙදා බලන්නට, ඊළඟට ත්‍රිලක්ෂණ වශයෙන් විමසා බලන්නට, චතුසත්‍ය වශයෙන් විමසා බලන්න. මේ විවිධ පැතිවලින් මේකේ යථාර්ථය විමසන්නට විවිධ ක්‍රමවලින් මේ අරමුණ දිහා බලන්න. එහෙම බලන්න පුළුවන් කමක් නැහැ. එතකොට එකම අරමුණේ විවිධ පැති දකින්නේ නැතිනම් එහෙම දකින්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමයි විදර්ශනාවකට යනකොට ධානයෙන් නැගී සිටිනු. හැබැයි සමාධිය පිරෙහෙන්නේ නැහැ. ධානයෙන් නැගී සිටින. ඒ කියන්නේ විවිධ අරමුණු කරා යන්නේ නැතුව එකම අරමුණෙහි එකම ස්වરૂපය ගන්නා ගතියෙන් සිත මිදෙනවා. හැබැයි එක් අරමුණක එක් ස්වરૂපය ඒ ගන්නා ගතිය ඒක දියුණු කරලා තියෙනවා නම් ඒ දියුණු කරන ලද සමාධිය අරමුණ නිවැරදිව හඳුනා ගන්නට උපකාරයි. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේට පුළුවන් වෙන්නේ සෑම කටයුත්තෙහි බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවත්, දන් වැළඳුවත්, මහමග වැඩම කළත්, ඉර්ධි ප්‍රාතිහාර දැක්වත් උන්වහන්සේගේ සමාධියේ සැලීමක් නැහැ. ඒ සමාධිය සැලෙන්නේ නැහැ කියන්නේ ඇයි? ගන්නා යම් අරමුණක් වේද ඒ අරමුණ මනවින් ඒ එකාකාරයකින් ගන්න ඒ එකාකාරයකින් ගන්නා ගතිය මනවින්ම ගන්නවා ඒක දුර්වල නෑ බාහිර කරුණ නිසා උන්වහන්සේගේ ඒ එක අරමුණක් ගන්නා ගතිය එක අරමුණක එක ස්වરૂපයක් ගන්නා ගතිය සැලෙන්නේ නැහැ වික්ෂිප්ත වෙන්නේ නැහැ දුර්වල වෙන්නේ නැහැ ඒ උද්දච්චයට ලක් වෙන්නේ නැහැ අන්න ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ අචල සමාධියෙන් යුක්තයි කියලා හඳුන්වන්නේ. එතකොට මේ කාරණය මහානායක හඳුරෝ බෝධිපාක්ෂික ධර්ම ග්‍රන්ථයේ පැහැදිලි කරනවා. සමාධියෙන් තොරව සිතට ඇතිවිය නොහැකිය. සෑම සිතකම ඇති සෑම දිනාටම ඇති ඒ දුබල සමාධිය ධානාදිය සඳහා කරන යෝග කර්මයට ප්‍රමාණ නොවේ. ඔන්න දැන් මෙතනින් උන්වහන්සේ පැහැදිලි කරනවා සමාධිය කියන්නේ මොකක්ද කියලා එතනින් උඩ පැහැදිලි කරලා අර ධානවලට යනකොට ධාන සඳහා යෝග කර්ම කරනකොට මේ කියන සමාධිය ප්‍රමාණවත් නැහැ. එබැවින් එය බෝධිපාක්ෂික සමාධිත්‍ය ලෙස නොසලකනු ලැබේ. ඒ සමාධිය දියුණු කළ හැකි ධර්මයක සමාධිය දියුණු වීමෙන් සිත් රාශියක්ම සිත් පරම්පරා බොහෝ ගණනක්ම එකම අරමුණක පැවැත්වීමට සමත් වේ. ධානාදිය සඳහා යෝග කරන්නා වූ සත්පුරුෂයාට උවමනා සිත් බොහෝ ගණනක් එකම ආරම්භණයක එකම ආකාරයට පැවැත්විය හැකි සමාධිය. එතකොට ධාන පවත්වන තැනත්තාට අවශ්‍ය වෙන්නේ සිත් බොහෝ ගණනකින් එකම අරමුණෙහි එකම ස්වરૂපේ ගන්නා ගතිය. ඒ ධානය. හැබැයි සමාධිය කියලා කියන්නේ එක් අරමුණක එක් ස්වરૂපයක් පමණක් ගන්නා ගතිය. ඒතකොට මේ කාරණා දෙක පටලවා ගන්නට එපා කියන එකයි මහානායක හඳුරු මෙහිදී පැහැදිලි කරන එක ඉතාමත්ම වැදගත් කාරණයක්. මොකද මේ කාරණේ හරියට පැහැදිලි කරගත්තේ නැත්නම් අපිට ධානයයි සමාධියයි පටලැවෙනවා ඊට පස්සේ විදර්ශනා කරනකොට කොහොමද සමාධි සිතින් විදර්ශනා කරන්නේ විදර්ශනාවේදී කොහොමද සමාධියක් පිහිටන්නේ විවිධ පැතිවලින් බලනවා නම් කියන මේ වගේ ගැටලු නිර්මාණය වෙනවා මීට කලින් දවසකත් අපේ හිතවත් මහත්තයෙක් අපෙන් ඒ ප්‍රශ්නය ඇහුවා කොහොමද එතනදී චිත්ත සමාධිය පවතින්නේ කියන කාරණේ. ඉතින් එතකොට චිත්ත සමාධිය පවතින්නට විදර්ශනාවේදී බාධාවක් නැත්තේ එක් අරමුණක එක් ස්වરૂපයක් පමණක් ගන්නා ගතිය තමයි සමාධිය කියලා කියන්නේ. එතකොට ධානය කියලා කියන්නේ නානා ආරම්මණයන් කරා යන්නෙත් නැහැ. එකම අරමුණෙහි දෙනවා. ඒ එකම අරමුණෙහි අර එකම ස්වરૂපය පමණක්ම ගන්නවා. ඒතර ධානයට නොයන අවස්ථාවක සමාධිසිතෙන් විවිධ අරමුණු ගන්න පුළුවන්. විවිධ අරමුණු ගන්නවා එකම අරමුණේ වුණත් විවිධ පැති ගන්නට පුළුවන් සමාධිසිතෙන්. ඒ කොහොමද? ඒ සිතින් ගන්න ස්වરૂපය ඒකාග්‍රතාවෙන් ගන්න. ඊළඟ සිතෙන් වෙනත් ස්වરૂපයක් ගන්න. ඊළඟ සිතෙන් වෙනත් ස්වરૂපයක් ගන්න. හැබැයි ඒ ඒ ගන්න අවස්ථාවේදී ඒ මොහොතේ ගන්නා ස්වરૂපය ගන්න අවශ්‍ය දැඩි ඒකාග්‍රතාවෙන් එහි පිහිටු. එතකොට අන්න ඒ විදිහට මූලික වශයෙන් අපි තේරුම් ගන්නට ඕන මේ සමාධිය කියලා කියන්නේ සිතේ පවතින එක්තරා ගුණයක් එක්තරා චෛතසිකයක් ඒ ගුණය සෑම සිතකටම අවශ්‍යයි ඒ නිසා ඒක සම්බචිත්ත සාධාරණ චෛතසිකයක් හැටියට හඳුන්වනවා ඇයි සෑම සිතකටම අවශ්‍ය වෙන්නේ කුසල් සිතටත් අකුසල් සිතටත් ක්‍රියා සිතටත් විපාක සිතටත් අරමුණ ගැනීමේදී ඒ අරමුණෙහි නානා ස්වરૂපයන් බැහැර කරලා එක් ස්වરૂපයකින් පමණක් ගත හැකි ගුණයක් සිතේ තිබිය යුතුයි. ඒ බඳු ගුණයක් නැත්නම් ඒ සිතට අරමුණ ගන්න බැරි අන්නේ අරමුණක එක ස්වરૂපයක් පමණක් ගන්නා ගතිය ඒකාග්‍රතාවය එහෙම නැත්නම් එක සමාධියයි ඒක දියුණු කරන්න ඒක තීව්‍ර කරන්න දැන් අපිට අපි හිතමුකෝ ලුණු කියලා ඒ ලුණු වතුරට මිශ්‍ර කරාම වතුර ලුණු රස වෙනවා එතකොට ඒ ලුණු රස අපිට වැඩි කරන්න පුළුවන්. ඒක සාන්ද්‍රණය වැඩි කරන්න පුළුවන්. වැඩි කරන්න වැඩි කරන්න ලුණු රස අධික වෙනවා. එතන දැන් වෙන එකක් නෙමෙයි මෙතන පිටන්නේ ඒ ගුණයම වර්ධනය. අන්න ඒ වගේ සමාධිය කියලා කියන්නේ අරමුණෙහි එක්ස රූපයක් ගන්නා ගතිය. එතකොට එක්ස රූපයක් ගන්නා ගුණය දියුණු කරන්න පුළුවන් පුහුණු කිරීමේ. එහෙම දියුණු කරන ලද ඒකාග්‍රතාවය තමයි මනාව අරමුණ ගන්නට සමත් වෙන්නේ. ඉතින් තතහගතයන් වහන්සේ ඒ ගුණය උපරිමයට දියුණු කරලා තියෙනවා. ඕනෑම අරමුණක ඒ ගන්නා ස්වરૂපය හරියටම ගන්න පුළුවන් මට්ටමට උන්වහන්සේගේ ඒකාග්‍රතාවය දියුණු කරලා තියෙනවා. ඒතකොට ඒ ගුණය කිසිම මොහොතක සැලෙන්නේ නැහැ. එතකොට කවර සිතකින් කවර අරමුණක් ගත්තත් ඒ ගන්නා ස්වરૂපය හරියට ගන්නවා. එතන වික්ෂිප්ත බවක් නැහැ. නිසායි තථාගතයන් වහන්සේ අචල සමාධියෙන් යුක්තයි කියලා කියන්නේ. එහෙම නැතුව හැම විටම උන්වහන්සේ ධානයට සමවැදිලා ඉන්නවා කියන එක නෙමෙයි. උන්වහන්සේ බුදුරජාන් වහන්සේ හෝ ධානයට සමවැදිලා හිටියොත් උන්වහන්සේට බාහිර අරමුණු වල වෙනත් ස්වરૂපයක් ගන්නට පුළුවන් කමක් නැහැ. එතකොට ඒ කාරණේ අපි මූලික වශයෙන් පැහැදිලි කරගන්නට ඊළඟට අපි දැන් යන්නේ මේ කියන සමාධි නැමැති චෛතසිකය කොහොමද ඉන්ද්‍රිය ධර්මයක් හැටියට වඩන්නේ බල ධර්මයක් හැටියට වඩන්නේ බොජ්ජංග ධර්මයක් හැටියට වඩන්නේ මාර්ග ධර්මයක් හැටියට මාර්ගාංගයක් හැටියට වඩන්නේ එතකොට දැන් අපි පසුගිය සති ගණනාවේදීම සාකච්ඡා කළා බෝධිපාක්ෂික කියලා කියන්නේ බෝධි කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය කියන්නේ කෙලස් ප්‍රහාණය කිරීම නිවන් අවබෝධ කිරීම එතකොට නිවන් අවබෝධය කිරීමට පක්ෂපාතව ක්‍රියා කරන අවස්ථාව තමයි බෝධිපාක්ෂික කියන්නේ එතකොට මේ කියන සමාධි නැමැති චෛතසිකයම අපි දැන් මුලින් කතා කළා අකුසල් සිතෙත් යෙදෙනවා ඒක. කුසල් සිතෙත් යෙදෙනතර අකුසල් සිතේ යෙදෙන ඒකාග්‍රතාවයවත් සමාධිය ඒක බෝධිපාක්ෂික නෙමෙයි. ඊළඟට කුසල් සිතේ යෙදෙන ඒකාග්‍රතාවය හැම විටම බෝධිපාක්ෂික නෙමෙයි. ඇයි ඒක බෝධිපාක්ෂික නෙවෙයි කියලා කියන්නේ දැන් යම් කෙසේ වෙනත් දර්ශනයක් වෙනත් ආගමක් අනුව කටයුතු කරන කෙනෙක් බෞද්ධ නොවන කෙනෙක්. නොවන කෙනෙක් ධානය වඩනවා. එතකොට මේ ධානය වඩනකොට එතනත්තාට චතුරාර්ය සත්‍ය අවබෝධය පිළිබඳ කෙලෙස් නැසීම පිළිබඳ නිර්වාණ අවබෝධය පිළිබඳ මොනම අදහසක්වත් නැහැ. බුදුරු ලෝකේ පහළ නොවුණු කාලෙක සියලු දෙනාට මේ පිළිබඳව අදහසක් නැහැ. පසේ බුදුරෙක් පහළ වුණොත් ඇරෙන්න. එතකොට එහෙම ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා දැන් බෝසත්වරු වගේ අය තමන්ගේ ප්‍රාර්ථනාවත් එක්කලා ඒ සාංශාරික හුරුව මත ඒවා මතු කරගන්න. ඒ පසේ බුදුවරු තමන්ගේ ඒ සාංශාරික හුරුවත් එක්ක ඒක මතු කරගන්න. අනිත් අයට බුදුවරයෙක් දේශනා කළොත් ඇරෙන්නට එහෙම නැත්නම් අර බෝසත්වරයෙක් වගේ කෙනෙකුගෙන් අසා දැනගත්තොත් ඇරෙන්නට මේ කෙලස් ප්‍රහාණය නිවන් අවබෝධ කිරීම භව ගමන නැවැත්වීම පිළිබඳ අදහසක් මතු කරගන්නට පහසු නැහැ. එතකොට ඉබඳු ඕනෑම කෙනෙක් ධාන වඩනකොට ඒ තනත්තාට ඒකාග්‍රතාවය ප්‍රබලව පිහිටනවා ඊළඟට අර ධාන කියන අවස්ථාවටත් පැමිණෙනවා. එතකොට ඒ තනත්තාගේ ඒකාග්‍රතාවය කුසල චිත්ත ඒකාග්‍රතාවයක් තමයි. හැබැයි කුසල චිත්ත ඒකාග්‍රතාවය උණු පමණින්ම එය චතුරාර්ය සත්‍ය අවබෝධයට ඉලක්කගත වූවක් නොවේ. ඒ නිසා එය කුසල සමාධිය කියලා හඳුන්වන්නට බාධාවක් නැහැ. ඒ බෝධිපාක්ෂික ධර්මයක් හැටියට හඳුන්වන්නට පුළුවන්කමක් නැහැ. එනිසා බෝධිපාක්ෂික ධර්මයක් හැටියට වැඩෙනකොට එහි ගති ලක්ෂණ තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ ඉන්ද්‍රිය ධර්මයක් හැටියට බල ධර්මයක් හැටියට බොජ්ජංග ධර්මයක් හැටියට සහ මාර්ගාංග ධර්මයක් හැටියට. ඒ කොහොමද පැහැදිලි කරන්නේ? සංගත නිකායේ ඉන්ද්‍රිය සංයුත්තේදී බුදුරජාණන් වහන්සේ සමාධිය ඉන්ද්‍රිය ධර්මයක් හැටියට කොහොමද හඳුනාගත යුත්තේ කියලා පැහැදිලි කරනවා. කතමංච භික්කවේ සමාධින්ද්‍රියක්. මහණෙනි සමාධි ඉන්ද්‍රිය කියලා හඳුන්වන්නේ කුමක්ද? ඉද භික්කවේ අරිය ශාවකෝ වස්සග්ගාරම්මණං කරිත්වා ලබති සමාධි. ලබති චිත්තස්ස ඒකග්ගත. ඉදං උච්චති භික්කවේ සමාධින්ද්‍රිය. දැන් සමාධි ඉන්ද්‍රිය හැටියට අපි කියවන ඉන්ද්‍රිය කියලා කියන්නේ අධිපතිකම් දරන අවශේෂ චිත්තචෛසික රූප ධර්මයන්ට තමන්හා සංප්‍රයුක්ත නාම රූප ධර්මයන්ට ආධිපත්‍ය දරන ආධිපත්‍ය දරන් දරලා කවර දිශාවකටද අරගෙන යන්නේ බෝධිය පැත්තට චතුරාර්ය සත්‍ය අවබෝධය පැත්තට ඒ චතුරාර්ය සත්‍ය අවබෝධය පැත්තට අවශේෂ නාම රූප ධර්මයන් හසුරවන්නට මේ කියන සමාධිය ඉන්ද්‍රිය ගුණයෙන් යුක්තව සමත් වෙන්නේ මෙන්න මේ විදිහට සමාධිය ඇති වුණොත් කවර ආකාරයටද ඉද බික්කවේ අරිය ශාවකෝ වස්සග්ගාරම්මණං කරිත්වා ලබති සමාධි මහණෙනි මේ ආර්ය ශ්‍රාවකයා වස්සග්ගය අරමුණු කොටගෙන වස්සග්ග කියන්නේ නිවන එහෙම නැත්නම් වස්සග්ග කියන්නේ අත්හැරීම අත්හැරීම අරමුණු කොටගෙන සමාධියලක ලබති චිත්තස්ස ඒකාගතක් ඒ අත්හැරීම අරමුණු කොටගෙන චිත්ත ඒකාගතාවේ ලබන අන්නේ අත් හැරීම අරමුණු කරන්නා වූ සිතෙහි ඒ අරමුණ තුල යම් ඒකාග්‍රතාවයක් පවතිනවද අන්න කියන ඒකාග්‍රතාවය තමයි මෙතන සමාධි ඉන්ද්‍රියයි කියලා හඳුන්වන්නේ කියන බව බුදුරජාණන් වහන්සේ පැහැදිලි දැන් එහෙමනම් අපි මෙතනදී හඳුනා ගන්න ඕන වස්සග්ගාරම්මණං කරිත්වා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ අත්හැරීම අරමුණු කොට. මොකද්ද අත්හැරීම කියලා කියන්නේ? නෛෂ්කාම්‍ය. එතකොට නෛෂ්කාම්‍ය පාරමිතාව පිළිබඳව පැහැදිලි කරන තැනදී දක්වන්නේ ආදීනව දස්සන කුබ්බංගමෝ කාම භවේහි නික්කමන චිත්තුප්පාදෝ නෙක්කම පාරමී. එතකොට නෛෂ්කාම්‍ය වෙන්නේ කුමක්ද? ආදීනව දස්සන පුබ්බංගමෝ කාම භවේහි නික්කමන චිත්තුප්පාදෝ ආදීනවය දැකීම පෙරටු කොටගෙන කාමයන්ගෙන් සහ භවෙන් නික්මීමේ කැමැත්ත. ඒ ඒ නික්මීම සඳහා සිත් ඉපදවීම. ඒ නික්මීම සඳහා නැවුණු බව. ඒ සඳහා උත්සාහවත් වෙන බව. තමයි නෛෂ්කාම්‍ය පාරමිතා හැටියට හඳුන්වන්නේ. එතකොට මෙන්න මේ නෛෂ්කාම්‍ය ගුණය තුල සිත ඒකාග්‍ර වෙනවා. දැන් අරමුණ ගන්නේ ඒ අරමුණෙහි ආස්වාදනීය ස්වરૂපයෙන් නෙමෙයි අරමුණ ගන්න. දැන් අපි හිතමු දැන් අපි උදාහරණයක් හැටියට ගමුකෝ දැන් අර සිතුල් පව්වේ ඉඳලා වැඩම කළ ස්වාමින් වහන්සේට අතරමඟදී කාන්තාවක් මුණ ඒ කාන්තාව රාගසිතින් මේ ස්වාමින් වහන්සේට සිනාසෙන. සිනාසෙනකොට ඒ සිනාහඬ ඇහිලා ඒ ස්වාමීන් වහන්සේ අර කාන්තාව දිහා බලනකොට අර සිනාසෙන කාන්තාවගේ දත් පෙළ දකින්න. දැන් මේ දත් පෙළ දකිනකොට වෙන කවුරුත් නැති තැනක හුදකලා තැනක කාන්තාවක් සරහගී සිතින් භික්ෂුවට සිනාසෙනවා කියන අවස්ථාව අර භික්ෂුවට ගන්න පුළුවන් ඕන සරාගී ස්වરૂපේ කාමච්ඡන්දයෙන් ගන්න පුළුවන් කාම රාගයෙන් ගන්න පුළුවන් දැන් එතකොට උන්වහන්සේට ඒ අරමුණ දිහා උන්වහන්සේ බැලුවේ සරාගී ස්වරූපයෙන් නෙමෙයි ඒක ගත්තේ. සරාගී ස්වරූපයෙන් ගත්තනම් එතනත් ඒකාග්‍රතාවයේ පිහිටුනා ඒ සරාගී ස්වරූපයෙන් ගන්න. මොකද ඒකාග්‍රතාවයේ කුසල අකුසල දෙකේම යෙදෙනවනේ. නමුත් උන්වහන්සේ කුසල චිත්තයෙන් ගත්තා. ඒ කුසල චිත්තයෙන් ගත්තෙත් නෛෂ්කාම්‍ය සංකල්පනාවෙන් නෛෂ්කාම්‍ය සංඥාවෙන් එතකොට මේ ක්ලේශයන්ගෙන් නික්මීම පංචස්කන්ධයෙන් මිදීම මේ කාමේහි සහ භවේහි ආදීනව දකිමින් ඒවායින් නික්මෙන්නට ඕනේ කියන ආකල්පය ඇතිව තමයි අර අරමුණ ගන්න. අන්න එතකොට ඒ අරමුණෙහි පිහිටන්නා වූ ඒකග්ගතා ගුණය තමයි ඉන්ද්‍රිය ධර්මයක් හැටියට ඍජුවම නිර්වාණ අවබෝධයට සහායක. එතකොට ඒ නිසා තමයි උන්වහන්සේට පුළුවන් වුණේ ඒ කාන්තාවගේ දත් පෙළ අරමුණු කරමින් උන්වහන්සේ බහුලව පුරුදු පුහුණු කළ අට්ටික සංඥාව මතු කරගෙන ඒ අට්ටික සංඥාව තුල උන්වහන්සේට ඒකාග්‍රතාවය ගොඩනේ. ඒතර අට්ටික සංඥාව දිගු කලක් ප්‍රගුණ කළේ කාම භවයේහි ආදීනව දස්සන පුබ්බංගමෝ කාම භවයේහි නික්කමන චිත්තුප්පා. ඒ කාම කියලා කියන්නේ කැමති දේවල්. ඇසින් දකින්නට කැමති, කනෙන් අහන්නට කැමති, මේ ෂඩේන්ද්‍රයන්ගෙන් විඳින්නට ආස්වාදනය කරන්නට කැමති එතකොට ඒ කැමති වුණාට ඒ කැමති වෙන දේවල් ආදීනවයන්ගෙන් යුක්තයි. මොනවද ආදීනව කියලා කියන්නේ? එහි දුක්ඛ පක්ෂය. එතකොට රිද්දුම, කැක්කුම, පීඩාව ආදිය එහි ප්‍රාථමික ආදීන. ගැඹුරින් දකිනකොට ආර්යයන් වහන්සේලා දකින ආදීනවේ තමයි අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය, අසුභ ලක්ෂණය. අනිත්‍ය ලක්ෂණය කියන්නේ ඇති වෙලා වහා බිඳී යන. දුක්ඛ ලක්ෂණය කිව්වේ හේතු ප්‍රත්‍යයෙන් ගොඩ නැගෙනවා වහා බිඳී යනවා මේ ඉදීම් බිඳීම් දෙකෙන් නිරන්තරයෙන් පෙළෙනවා. ඉදීම් බිඳීම් දෙක හැරුණහම වෙන මොකක්වත් එහි ඇත්තේ නැහැ. අනාත්ම කියලා කිව්වේ හේතු ප්‍රත්‍යයෙන් හටගෙන කිසිවක්ම ඉතිරි නොවි බිඳී යනවා. ආයි ඊට පස්සේ ඒකෙන් ඉතුරු වෙන අමතර ශක්තියක් නැහැ. පරිවර්තනය වීමක් නැහැ. හටගත් නාම රූප ධර්ම බිඳී යන්නේ කිසිවක්ම ඉතිරි නොකොට. ඒ නිසා අවිඤ්ඤාසී පදාර්ථයක්, අවිඤ්ඤාසී ශක්තියක් භවයෙන් භවයට යන එකක් මොකක්වත් නැහැ. හේතු ප්‍රත්‍යයෙන් හටගෙන හිම බිඳිය. ତර යද නිච්ඡන් තන් දුක්ඛ යමක් අනිත්‍ය නිසා එහි දුක්ඛ ලක්ෂණය හේතුප්‍රත්‍යයෙන් හටගෙන බිඳී යන භවයේ ඉපදීම් බිඳීම් දෙකෙන් ඒ පෙළෙන ගතියම දුක්ඛ ලක්ෂණ. යම් දුක්ඛං තං අනාත්තා. ඒ දුක්ඛ ලක්ෂණයම ගත්තාම ඉපදිලා නිරුද්ධ වුණාම මොකක්වත් එතන නැහැ. ඒ නිසා දුක්ඛ ලක්ෂණය යම් තැනකද එතන අනාත්ම ලක්ෂණය ප්‍රකට එතකොට මේ විදිහට මේ ඉන්ද්‍රයන්ට යම්කිසි ආස්වාදනීය ගුණයක් මේ අරමුණු වල තිබුණාට කැමති රූපවල, කැමති ශබ්දවල, කැමති ගන්ධ, ආග්‍රහණ, රස, ස්පර්ශ ඊළඟට මනෝභාවය. මේවා යම්කිසි ඉන්ද්‍රියන් උත්තේජනය කරන ගුණයක් තියෙනවා. ඒවා ඉන්ද්‍රියන් ඒ කැමැති අරමුණු ගන්නකොට ඉන්ද්‍රියන් උත්තේජනය. එතකොට මේ උත්තේජන වෙන ගතියක් තිබුණා වුණාට මේ සංස්කාර ධර්මයන්ගේ මෙන්න මේ ආදීනවය පවතිනවා. ඒ ආදීනවේ පවතින නිසා මේවා නැවත නැවත ආස්වාදනය කළා කියලා ඇති තේරුමක් නැහැ. ඇයිද? ආස්වාදනය කරන කෙනෙක් නැහැ අන්තිම. හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා බිඳී යන මේ නාම රූප ධර්ම සමූහයක් පමණයි. ඒවා බොහෝ වේලා පවත්වන්නට බෑ ඇති වුණු සැනින්ම බිඳෙනවා. යලි යලි හේතු ප්‍රත්‍යයෙන් ගොඩ නැගෙනවා. මේ ඉදීන් බිඳීන් දෙකෙන් නිරන්තරයෙන් පීඩා වෙනවා. අන්තිමට මෙතන විඳින කෙනෙකුත් නැහැ. විඳින දේකුත් නැහැ. ඒ ඒ ධර්මයන් පහළ වෙලා ඒ ඒ කෘත්‍යයන් කරලා නිරුද්ධ වෙනවා. ඉතින් මේක දිගින් දිගට පැවැත්වුවයි කියලා කිසිදු තේරුමක් නැහැ. අන්න කාමේහි ආදීනවේ දකින්නකොට භවේහි ආදීනව භව කියලා කියන්නේ මේක පැවැත්වීම. භව තණ්හා කියන්නේ ඊළඟ භවයක උපදින්න ඕන කියන කැමැත්ත නෙමෙයි. ඊළඟ භවයක උපදින්න ඕන කියන කැමැත්තෙන් නම් අපි උපදින්නේ සත්තු සිව්පාව උපදින්න විදිහක් නැහැ. කුරා කොහොඹ උපදින්න විදිහක් නැහැ. මොකද ඒ සත්තුන්ට ඊළඟ භවයක් ගැන මොනම සංඥාවක්වත් නැහැ. නිසා ඊළඟ භව කතාවක් නිසා නෙමේ මිය යන මොහොත වෙනකොට තව ස්වල්පයක් හෝ පවතින්න ඕන රැකෙන්න ඕන ජීවත් වෙන්න ඕන කියන කැමැත්ත. ඒ කියන්නේ පැවතීමේ කැමැත්ත. ඇයි පවතින්නට කැමති වෙන්නේ මේක ආස්වාදනීය ආකාරයෙන් ගන්න නිසා. එතකොට ආස්වාදනීය ආකාරයෙන් ගන්න තාක්කල් ඒ ආස්වාදේ පවත්වා ගන්නට කැමතියි. ඒ ආස්වාදේ ලැබෙන්නේ මේ පංචස්කන්ධය නිසා පංචස්කන්ධේ පවත්ව ගන්නට ගන්න. ඒක තමයි භවතක්. ඒතර කුරා කුඹුවට පව මේ යන මොහොතේදී ඒ කැමැත්ත තියෙනවා. ඒ සතත් උත්සාහ කරන්නේ මරණයෙන් බේරෙන්න. ඇයි ඒ? නොමරී ඉන්න කැමති, පවතින්න කැමති. ඒ කැමති නිසා තමයි ඊළඟ ශ්‍රණයේදී සිත ජනිත වෙන්නේ පුනර්භවයේ හැටියට නැවත පංචස්කන්ධයක් හෝ එක් ස්කන්ධයක් හෝ ස්කන්ධ හතරක් හෝ ගොඩනගමින් මේ විශ්වය තුල යම් ස්වરૂපයකින් ඒකවෝකාර භව හැටියට හෝ චතුෝකාර භව හැටියට හෝ පංචෝකාර භව හැටියට පංචෝකාර භව කියන්නේ පංචස්කන්ධයම ඇති ආත්මභාව මේ කාම ලෝකය පංචස්කන්ධයම ඇති ආත්මභාව ඊට පස්සේ රූප ලෝක රූප ලෝක ඒ කියන්නේ රූපාවචර බ්‍රහ්ම ලෝක පංචස්කන්ධයම ඇති ආත්මභාව එතකොට චතුෝකාර කියලා කියන්නේ නාමස්කන්ධේ පමණක් ඇති අරූපාවචර බ්‍රහ්ම ලෝකවල උත්පත්තිය එහි රූපය නැහැ නාම ධර්ම පමණයි වේදනා සංඥා සංඛාර විඥාන කියලා මේ නාම ධර්ම. ඒ නිසා ඒවා චතුෝකාර. ඒකෝකාර භව කියලා කියන්නේ එක් ස්කන්ධයක් පමණයි. ඒ තමයි අසඤ්ඤතලේ. අසඤ්ඤතලේ වේදනා සංඥා සංඛාර විඥාන කියන ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. රූපය පමණයි. ඒක ඒකෝකාර. මෙහෙම ඒකවෝකාර හැටියට හෝ චතුවෝකාර හැටියට හෝ පංචවෝකාර හැටියට හෝ සත්‍යය ජනිත වෙන්නේ කුමක් නිසාද? පවතින්න කැමති නිසා. පවතින්න තියෙන කැමැත්ත තමයි භවතණ්හා. භවය භවයට තියෙන කැමැත්ත. එතකොට කාම භවයේහි නික්කමන චිත්ත උපාද කාමයන්ගෙන් සහ භවයේ නික්මෙන්නට කැමති වෙනවා. ඇයිද? ආදීනව දස්සන පුබ්බංගම මේ කාමයේ හැටියට භවයේ හැටියට පවත්තන මේ පංචස්කන්ධයේ ආදීනව දැකලා. කොහොමද ආදීනව? මේ හටගත් සැනින් බිඳී යනවා නිරන්තරයෙන් ඉපදීම් දෙක බිඳීම් දෙකෙන් පෙළෙනවා ඉපදිලා නිරුද්ධ වුණාම මොකක්වත් ඉතිරි වෙන්නේ අන්තිමට විඳින කෙනෙක් නැහැ විඳින දෙයක් නැහැ මේ නාම රූප ධර්ම ඇති වෙවි බිඳී යනවා මේක දිගින් දිගට දිගින් දිගට පැවැත්වීම අර්ථ ශුන්‍ය දෙයක් කියන බව නුවණින් දැකලා මේවායි නික්මීමේ කැමැත්ත ඇති කරගන්න අන්නේ නික්මීමේ කැමැත්ත ඇතිව අරමුණ දිහා බලන්න. ඉන්ද්‍රයන්ට වෝචන වෙන අරමුණු ගන්නවා. හැබැයි ගන්නේ ඇලෙන ස්වરૂපයෙන් නෙමෙයි. තෘෂ්ණා මූලිකව නෙමෙයි. උපාදාන මූලිකව නෙමෙයි. ප්‍රියශීලීව නෙමෙයි ගන්න. අප්‍රිය අමනාපෙනුත් නෙමෙයි. මෙහි තියෙන નિસරු බව දැකගෙන නික්මීමේ කැමැත්තෙන්. එතකොට දැන් මේ සිතුල්පවේ ඉඳලා වැඩම කළ තරුණ භික්ෂුන් වහන්සේට අර කාන්තාවගේ සිනාහඬ ඇහෙනකොට දත්පෙළ දකිනකොට උන්වහන්සේට කාමච්ඡන්දයක් හට නොගෙන නෛෂ්කාම්‍ය අධ්‍යාසයක් ආවා. ඒ නිසා උන්වහන්සේ අනාගාමී ඵලයටපත් වුණා. ඒතර අනාගාමී කියන්නේ කාමරාග පටිග නැවත නූපදින ආකාරයෙන්ම ප්‍රහාණය. එතකොට මේ තරම් සුරූපී කාන්තාවකගේ සරාගී සිනහහඬක් සහ සරාගී මොහුණක් දත්පෙළක් දැකලා උන්වහන්සේට වීතරාගී බවක් උපදවන්නට පුළුවන් වුණේ කුමක් නිසාද? ආදීනව දස්සන පුබ්බංගමෝ කාම භවේහි නික්කමන චිත්තුප්පාදෝ අන ආදීනවය දකිමින් කාමයෙන් සහ භවයෙන් නික්මීම සඳහා සිත් ඉපදුනා අන්නේ සිතෙහි යෙදෙන ඒකග්ගතාවය තමයි ඉන්ද්‍රිය ධර්මයක් හැටියට ඍජුවම මේ පංචස්කන්ධය චතුරාර්ය සත්‍ය අවබෝධයට මෙහෙවන්නට සමත් එතකොට අන්න ඒ විදිහෙන් දියුණු කරන ලද ඒකාග්‍රතාවය සමාධි ඉන්ද්‍රියයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට දැන් මුල් මුල් අවස්ථාවලත් අපේ සමාධිය තරම් බලවත් නොවුණත් අපිට නෛෂ්කාම්‍ය ඇසුරු කරමින් මේ සමාධිය පුහුණු කරන්න බාධාවක් නැහැ අපේ ප්‍රඥාවේ ප්‍රමාණයට අවබෝධයේ ප්‍රමාණය. ඒ නිසා ප්‍රඥාව තියනවා නම් අවබෝධය තියනවා නම් නිවන පිළිබඳ හැඟීම තියනවා නම් ඒ නිවන පිළිබඳ හැඟීමේ අපි උත්සාහ කරනකොට එහිදී ඇතිවෙන චිත්ත සමාධිය මේ කියන ඉන්ද්‍රිය සමාධිය තමයි. හැබැයි ඒක තරම් බලවත් නොවෙන්න අපි අර මුලින් කිව්වේ වතුර ටිකකට ලුණු ටිකක් දැම්මන් පස්සේ ඒ වතුර ටික ලුණු රස වෙනවා. හැබැයි ඒකේ තීව්‍රතාවය අඩු නම් සාන්ද්‍රණය අඩු නම් ලුණු රස අඩුයි. යන්තමට දැනෙන්නේ. ඒ එතකොට ලුණු ප්‍රමාණය වැඩි කරන්න වැඩි කරන්න වැඩි කරන්න වැඩි කරන්න සාන්ද්‍රණය වැඩි වෙනවා. එතකොට තීව්‍ර වෙනවා. ඒ වගේ සමාධි ගුණය තීව්‍ර කරන්න ඕන වෙනව. අනිත් පැත්තෙන් ඒක ඉන්ද්‍රිය ධර්මයක් හැටියට වොස්සග්ගාරම්මණං කරිත්වා ඒ කාමයෙන් සහ භවයෙන් නික්මීමේ කැමැත්ත ඇතිව ඒ සමාධිය පුහුණු කරන්න ඕන ඒක විශේෂ ගුණයක් සමාධි. සමාධිය කියලා කිව්වේ එක් අරමුණක নানা ස්වરૂපයන් නොගෙන එක් ස්වરૂපයක් ගන්නා ගතිය. ඒ ඒ ගතිය දියුණු කරන්න ඕන වෙනවා. ඒක තමයි සමාධිය දියුණු කිරීම කියන්නේ. ඒ ගතිය දියුණු කරන අතරතුරේ දැන් මේක ඉන්ද්‍රිය ධර්මයක් හැටියට ඉන්ද්‍රිය ගුණයක් දිනු කරන්න. කොමක්ද එතකොට සමාධියේ ඉන්ද්‍රිය ගුණය? වස්සග්ගාරම්මණං කරිත්වා ලබති සමාධි. ඒ ඒ ඒකාග්‍රතාවය ඕනම කරුණක් සම්බන්ධව ඒකාග්‍රතාවය උපදින්න පුළුවන්. හැබැයි මෙතන ඒකාග්‍රතාවය උපදින්නේ කොමක් සම්බන්ධවද? වස්සග්ගය අත්හැරීම. කාමයෙන් සහ භවයෙන් නික්මීම කියන ඒ අරමුණ ගනිමින් තමයි මෙතන උපදින්නේ. එතකොට අනිත්‍ය දකිමි අනිත්‍ය ස්වરૂපයෙන් අරමුණ ගන්න දුක්ඛ ස්වરૂපයෙන් අරමුණ ගන්න. එහි අනාත්ම ස්වરૂපය අරමුණු කරන්න. එහි අසුභ ස්වરૂපය අරමුණු කරන්න. එතකොට අර 40 ආකාරයකින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ 44 ආකාරය. එතකොට ඒ ත්‍රිලක්ෂණය. එතකොට ඒ කවර ස්වરૂපයකින් මේ පංචස්කන්ධේ රෝගයක් හැටියට, gaduwak හැටියට, උලක් හැටියට, ආබාධයක් හැටියට, පරසන්තක දෙයක් හැටියට මේ විදිහේ විවිධ ස්වરૂපයෙන් අපට අරමුණු කරන්න පුළුවන්. අන්නේ ආරම්මණයන් තුල ජනිත වෙන්නා වූ ඒකාග්‍රතාවය තමයි චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාරක චතුරාර්ය සත්‍ය අවබෝධය කෙරෙහි මේ පංචස්කන්ධය මෙහෙවන්නා වූ ඒකාග්‍රතා ගුණය කියන එකයි බුදුරජාණන් වහන්සේ එතකොට මෙහිදී ඉන්ද්‍රිය ධර්මයක් හැටියට පැහැදිලි කරන්නේ. ඊළඟට බල ධර්මය බල ධර්මය සහ බොජ්ජංග ධර්මය මාර්ගාංග ධර්මය අපි කලින් කතා කළ විදිහටමයි බල ධර්මයක් කියන්නේ මොකක්ද බල සංයුත්තේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමාධි බලං භාවේති විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වස්සග්ග පරිණාමි. එතකොට එතනත්ත සමාධි බලය වඩනවා එතකොට අපි පෙර දිනේ සිහිපත් කළා බලයක් කියලා කියන්නේ ප්‍රතිවිරුද්ධ ධර්ම මැඩ පැවැත්වීමේ ගුණය. ඒතර සමාධියට ප්‍රතිවිරුද්ධ වෙන්නේ මොකක්ද? වික්ෂිප්ත බව. එහෙම නැත්නම් නොසන්සුන් බව, චංචල බව. අරමුණ අරමුණෙහි එක් ස්වરૂපයක් පැහැදිලිව ගන්නට නොහැකි ගතිය. එතකොට හැම හැම සිතකම මේ ගුණය තියෙනවා. හැබැයි දුර්වල වෙන්නට. දැන් සිත් අතර එක සිතක් තමයි උද්දච්ච සම්පයුක්ත සිත. උද්දච්ච සම්පයුක්ත කියලා කියන්නේ අරමුණ නැනවින් ගන්න නැතුව එහි සැලෙන ගතිය. ඒ සැලෙන ගතිය තියෙන සිතෙත් ඒකාග්‍රතාවය තියෙනවා. මොකද ඒක සම්බචිත්ත සාධාන චෛසිකයක්නේ. එතකොට උද්දච්ච සම්පයුක්ත සිතෙත් ඒකාග්‍රතා ගුණය තියෙනවා. හැබැයි ගුණය තිබුණාට හරියට ගන්නෙ නැහැ. අපේ රේරුකාණේ මහානායක හඳුරු මේක උපමාවකින් දක්වනවා සමාධිය බලවත් වුනහම මැටි පිටක් බිමට අතෑරියහම වගේ ඒ මැටි පිට එහෙමම වැටිච්ච තැන එහෙමම අල්ලගෙන එහෙම රැඳෙනවා. එතකොට මේ මැටි පිටේ යටපැත්ත අර වැටුණු තැන ස්වરૂපය ගනිමින් ඒහා බද්ධ වෙලා එහෙමම රැඳෙනවා. හැබැයි රබර් බෝලයක් අපි බිම දැම්මන් පස්සේ ඒ රබර් බෝලය අර හැපෙන වස්තුවේ ස්වરૂපය ගන්නෙ නැහැ. හැබැයි ඒ වස්තුවේහි හැපෙනවා ගිහිල්ලා. හැපුණු ගමන්ම ආපහු වීසි වෙනවා. එතකොට මැටි පිට දැම්මහම ඒකත් බිම හැපෙනවා. රබර් බෝලේ දැම්මහම ඒකත් බිම හැපෙනවා. මැටි පිටේ හැපීම එය බදා ගන්නා ස්වરૂපයෙන් යුක්තවයි හැපෙන්නේ. ඒ නිසා ඒක ගිලිහෙන්නේ නැහැ. රබර් බෝලයක් හැපෙනවා හැපුණා වුණාට වහා ගිලිහීමේ ගුණයෙන් යුක්තවයි හැපෙන්නේ. ඒ නිසා මැටි පිටත් රබර් බෝලයක් බිම දැම්මොත් හැපෙනවා. හැපීමේ ගුණය දෙකේම තියෙනවා. හැබැයි ඒ ගුණය රබර් බෝලේ ඊටාම දුර්වලයි. මැටි පිටේ තමයි ඒ හැපිලා ග්‍රහණය කරගන්නා ගුණය බහුලව තියෙන්නේ. අන්න වගේ තමයි උද්දච්ච සිතෙත් ඒකාග්‍රතාවය යෙදෙනවා. අරමුණ යම් ස්වરૂපයකින් ගන්නෙ නැතිව සිතක් පහළ වෙන්නට බෑ. හැබැයි අර රබර් බෝලේ වගේ වහාම එකකින් ගිලිහෙනවා යන්තමට තමයි ගන්නෙ අරමුණ. එතකොට ඒ අරමුණ පැහැදිලි නෑ. එතකොට දුර්වල සිත් ඇති ප්‍රත්‍යඥ සත්‍යයගේ සිතෙහි සමාධි චෛතසිකේ ඒකාග්‍රතා චෛතසිකේ තියෙනවා. එහෙම නැතුව සිත් පහළ වෙන්නට බෑ. තිරිසන් සතාගේ තියෙනවා. තිබුණා වුණාට අර අරමුණ යන්තමට ගන්න රබර් බෝලේ වගේ. වහාම හැපුණු ගමන් ගිනියන. හැබැයි ඒකාග්‍රතාවය දියුණු කරන්න දියුණු කරන්න අර මැටි පිඩ වගේ මේක හරියට මේ අරමුණේ ස්වરૂපය මැටි පිඩ අතෑරියාම ඒ හැපෙන වස්තුවේ ස්වરૂපය ගන්නවා. යටපැත්ත ඒ ස්වરૂපයට සැකසෙනවා. එතකොට එක්තරා ස්වરૂපයකින් ඒක ගනිමින් එහෙම නවතිනවා. අන්න ඒ වගේ දියුණු කරන ලද සමාධිය ඒ අරමුණෙහි ගන්නා ස්වરૂපය හරියටම ග්‍රහණය කරගන්නට සමත්. එතකොට ඒ ග්‍රහණය කරගන්නා ගුණය ඊට ප්‍රතිවිරුද්ධ බලය මැඩපවතන. මොකද්ද ප්‍රතිවිරුද්ධ බලය? අර අරමුණෙන් ගිලිහී යාමේ ගුණය. අර රබර් බෝලේ තිබුණේ අරමුණේ හැපෙනකොටම ගිලිහිලා යනවා. එතකොට මේ ගිලිහෙන බව තමයි මේ ග්‍රහණය කර ගැනීමට තියෙන බාධකය. වික්ෂිප්ත බව, උද්දච්චය, සැලෙන ගතිය. එතකොට මේ සැලෙන ගතිය නැමැති බාධකය මේ සමාධිය නැමැති ගුණයෙන් බැහැර කරනවා, අහෝසි කරනවා, ඛණ්ඩණය කරනවා, යටපත් කරනවා. ඒ නිසා සමාධිය බලය. සමාධි බලයෙන් කුමක්ද වැඩපවත්වන්නේ? වික්කිත්තතාවය. වික්ෂිප්ත බව එහෙම නැත්නම් ආරම්මණයෙහි අර එක් ස්වરૂපයක් හරියට ගන්න බැරි ගතිය. අර රබර් බෝලේ වගේ හැපෙනකොටම එන් ගිලිහෙන්න තියෙන ගතිය. ඒ ගතියට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරන නිසා සමාධිය බලයක් හැටියට දක්වනවා. එතකොට අරමුණ මනවින් ග්‍රහණය කරගැනීමෙහිලා බලවත්. හැබැයි අරමුණ මනවින් ග්‍රහණය කරගන්නට බලවත් වෙච්ච පමණට එය චතුරාර්ය සත්‍ය අවබෝධයට සමත් වෙන්නේ නැහැ. එහෙනම් චතුරාර්ය සත්‍ය අවබෝධයට සමත් වෙන්නේ කවර අරමුණක් ග්‍රහණය කර ගැනීමද? විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වස්සග්ග පරිණා යම් අරමුණක් මෙන්න මේ ගුණයන්ගෙන් යුක්තව වඩනවා නම් දියුණු කරනවා නම් අන්නේ අරමුණෙහි යෙදෙන බලය තමයි සමාධි බලය තමයි මෙතන සත්‍ය අවබෝධයට උපකාර වෙන චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර වෙන බල ධර්මයේ හැටියට හඳුන්වනවා. එතකොට අර අපි ඉන්ද්‍රිය ධර්මය ගැන කිව්වා වගේම තමයි. එතකොට විවේක නිස්සිත කියලා කිව්වේ මොකක්ද කියලා අපි කලින් පැහැදිලි කරලා තියෙනවා. කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක. එතකොට කාය විවේක කියන්නේ වැඩ අඩු බව පමණක් නෙමෙයි කාය දරත. ඒ කියන්නේ කයෙහි දඩබ්බර ගතිය. භාවනාවට චිත්ත ඒකාග්‍රතාවයට ಗುಣධම් අවදි කිරීමට යෝග්‍ය නොවන ගතිය ඒ ස්වરૂපය සමනය කරලා කය සැහැල්ලු කරලා භාවනාවට යෝග්‍ය මට්ටමට කය සකසා ගැනීම තමයි කාය විවේක. ඒකට චිත්ත විවේක කියලා කිව්වේ නීවරණ ධර්මයන්ගෙන් සිත නිදහස් කර ගැනීම. උපදි විවේක කියලා කියේ පංචස්කන්ධයෙන් නිදහස් වෙන්නට කෙලස් ප්‍රහාණය කරන්නට තියෙන උත්සාහය. එතකොට මේ කියන කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක සඳහා උත්සාහවත් වෙන ඒ ඒබඳු දැක්මක් ඇතිව අරමුණු ගන්නා පුද්ගලයාගේ මනසේ ඒ අරමුණු පාදක කොටගෙන ඇතිවෙනා වූ ඒකාග්‍රතාවය තමයි සමාධි බලයයි කියලා හඳුන්වන්නේ. ඊළඟට විරාග නිශ්චිත ඇලෙන ගතිය වෙනුවට නොඇලෙන්නා වූ ගුණයෙන් යුක්ත වරමුණ දිහා බලන දැන් අර ස්වාමීන් වහන්සේ අර කාන්තාව දිහා බැලුවේ නොයලෙන ගුණෙන්, ඇලෙන ගුණෙන් නෙමෙයි. ඒ රාග නිශ්චිත සිතින් ගත්තනම් ඒ සිතේ ඒකාග්‍රතාවය වික්ෂිප්ත බවට ප්‍රතිවිරුද්ධයි. හැබැයි රාගයට හිතයි. රාගසිත කියන්නේ අකුසල් සිතක් නේ. අකුසල් සිතේ ඒකාග්‍රතාවය යෙදෙනවනේ. එතකොට ඒකාග්‍රතාවයේ බලවත්ව යෙදෙන්නත් පුළුවන්. එතකොට රාගය තුලම කිඳා ගන්න. එතකොට දැන් පටාචාරාවට ශෝකසිත ඇති වුණා. එතකොට ඒ ශෝක ශෝකීසිත, පටිග සංප්‍රයුක්ත සිත. එතකොට ඒ සිතෙහි දැඩි ඒකාග්‍රතාවයක් ඇති වෙච්ච නිසා තමයි ඒ ශෝකයම ඒකම ඒකම නැවත නැවත ගන්නවා. එතකොට එහෙම ගන්නකොට එහෙම ගන්නකොට එතනින් මිදෙන්නේ නැතුව ඒකෙම දැඩි විදිහට කිඳාගයි. එහෙම කිඳා බහිනකොට ඒකෙන් මිදෙන්නට බෑ. එතකොට රාගසිතෙහි, ద్వේෂසිතෙහි ඒකාග්‍රතාවය තියෙනවා. සබ්බචිත්ත සාධාරණ චෛසිකයන් නිසා. එතකොට මේ හාමුදුරුව අර කාන්තාව දිහා රාගසිතින් බැලුවනම් එතන සමාධිය බලයක් හැටියට ක්‍රියාත්මක වෙනවා. කොමත් සඳහාද රාගසිතෙන් මිදෙන්නේ නැති වෙන්නට, ඒ රාගසිතම යලි යලි උපදවන්නට ඒ සරාගී ගතියම නැවත නැවත ගන්නට ඒන් වික්ෂිප්ත නොවෙන්නට එතන සමාධිය උදව් කරයි. හැබැයි විමුක්තියට නොවේ. එතකොට උන්වහන්සේ ඒක විතරාගී විදිහට එහෙම නැත්නම් විරාග නිශ්චිතව ඒ අරමුණ දිහා බලපු නිසා තමයි උන්වහන්සේගේ චිත්ත ඒකාග්‍රතාවය උන්වහන්සේගේ සමාධිය කෙලින්ම විමුක්තියට ප්‍රතිපක්ෂ ධර්ම ප්‍රහාණය කරමින් විමුක්තිය සඳහා උපකාරක බලයක් ඇටියට එතෙන්දි ක්‍රියා ඊළඟට නිරෝධ නිශ්චිත නිරෝධ නිශ්චිත කියලා කිව්වේ ශනික නිරෝධය නෙමේ අනුත්පාද නිරෝධය මේ පංචස්කන්ධය මේ ක්ලේශ ධර්මයන් නැවත නොහට ගන්නා තත්ත්වයටපත් කිරීමේ උනන්දුව ඇතුවයි අරමුණ ගන්න. එතකොට එහි යෙදෙන සමාධිය නිරෝධ නිශ්චිත ඊළඟට වස්සග්ග පරිණාමය කිව්වේ අර මුලින් කිව්ව කාරණේ වස්සග්ග කියලා කිව්වේ ආමෙන් භවෙන් නික්මීම අත්හැරීම එවන් බැහැරවීම සඳහා දරන උත්සාහය ඒ බඳු දැක්මක් ඇතුව අරමුණ ගන්නකොට එහි යෙදෙන සමාධිය විමුක්තියට උපකාරක බලයක් වෙනවා. අන්න ඒ විදිහට බල ධර්මයක් හැටියට ක්‍රියාත්මක. ඊළඟට බොජ්ජංග ධර්මයක් හැටියට දක්වන තරම් ඒ කරුණු හතරමයි දක්වන්නේ. සමාධිය බෝධියට අංගයක් හැටියට ක්‍රියාත්මක වෙන්නේ විවේක නිස්සිත විරාග නිස්සිත නිරෝධ නිස්සිත වස්සංග පරිණාමී කියන ගුණාංගයන්ගෙන් යුක්ත වෙනවා ඊළඟට සමාධිය සම්මා සමාධි කියන මාර්ගාංග ධර්මයක් හැටියට වැඩෙන්නේ මේ කියන සමස්ත ගුණාංගයන් එකට කැටි වුණු තැන එතකොට දැන් මෙතන ඒකාග්‍රතාවය සම්බන්ධව විවිධ ගුණ වලට වඩා බොහෝ සමාන ಗುಣ ටිකක් තමයි මෙතන කිව්වේ. දැන් අර සතියේ අපි දැක්ක සතිය පිළිබඳව කතා කරනවා. ඒ සතිය පිළිබඳ විවිධ ಗುಣ මතුණා. වර්තමාන පංචස්කන්ධයෙන් මෙනෙහි කරන ಗುಣ එකක්. ඒ සතිපට්ඨාන ගුණය. ඊළඟට ඉන්ද්‍රිය ගුණය හැටියට දක්වනකොට පෙර කල කීදේ සිහි කරන ගුණය. කියන්නේ අතීත ස්කන්ධයන් අරමුණු කරන ගුණය. ඊළඟට ධර්ම සහ ධර්මතා අරමුණු කරන ගුණය. ඊළඟට නිර්වාණය අරමුණු කරන ගුණය. මෙහෙම විවිධ පැති. දැන් මෙතන සමාධිය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සමාධියේදී එහෙම දක්වන්නේ නැහැ. ඇයි සමාධිය සබ්බචිත්ත සාධාරණ චෛසික අර සතිය කුසලයේ පමණයි යෙදෙන්නේ. එතකොට කුසලයේ විවිධ ස්වરૂපයන්. මෙතන සමාධිය සබ්බචිත්ත සාධාරණ චෛසිකයක් නිසා අර විවිධ ස්වરૂප ගන්නට බෑ. මෙතන ඍජුවම නිවනට ඉලක්ක වෙච්ච ගතියම තමයි මෙතන සමාධි ඉන්ද්‍රිය හැටියට සමාධි බලය හැටියට සමාධි සම්බොච්චංගයේ හැටියට දක්වන්නේ ඒ කියන ගුණයන්ගෙන් වඩා තීව්‍ර වුණු ගතිය තමයි සම්මා සමාධි මාර්ගාංගයේ හැටියට ක්‍රියාත්මක එතකොට සතිය ගැන කතා කළත් වීරය ගැන කතා කළත් අර මුලින් කියපු සියලු ගුණාංගවල සම්පින්ඩනයක් තමයි මාර්ගාංගයක් හැටියට ක්‍රියාත්මක වෙන තැන තියෙන්නේ. එතකොට දැන් වීර ගැන කතා කරද්දී අපි කතා කළානේ සතර සම්‍යක් ප්‍රධාන වීර ඊළඟට ඊළඟට ඉද්ධිපාද ධර්මයක් හැටියට විරිය ඉද්ධිපාදේ ඊළඟට ඉන්ද්‍රිය ධර්මයක්, බල ධර්මයක්, බොජ්ජංග ධර්මයක් සහ මාර්ගාංග ධර්මයක් හැටියට වීර්ය. එතකොට මේ නව පොලක. මේ නව පොලක යෙදෙනකොට මේ මාර්ග හැර ඉතුරු අට පොලේම කියන ගුණාංග ටික එකතු වෙච්ච සම්පින්ඩණය තමයි මාර්ග ධර්ම මාර්ග එහෙම නැත්නම් සම්මා වායාම කියන මාර්ග අංගයේදී ක්‍රියාත්මක වෙන්නේ. සතිය පිළිබඳව අටකොලක් කිව්වා. ඒ මৌলিক අවස්ථා හතේම කියපු ಗುಣ සියල්ලක් සම්පින්ඩණය වෙලා තමයි සම්මා සති කියන මාර්ගාංගයේ හැටියට ක්‍රියා. දැන් මෙතන සමාධිය හතරකොලක කිව්වා. ඒ මුල් අවස්ථා තුනේම කියන ලද ගුණාංගවල ඒකරාශීත්වය සම්පින්ඩණය තමයි සමාධි මාර්ගාංගයවත් සම්මා සමාධිය හැටියට හඳුන්වන්නේ. ඉතින් මේ විදිහට අපි අද මේ කතා කළේ සමාධි කියන චෛතසිකයේ ස්වરૂපය සහ එය ඉන්ද්‍රිය ධර්මයක් බල ධර්මයක් බොජ්ජංග ධර්මයක් මාර්ගාංග ධර්මයක් හැටියට ක්‍රියාත්මක වෙන ආකාරය. හොඳයි එහෙනම් අද දේශනාව මේ පමණකින් අපි නිමා කරමු. නිමා කරලා අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු.